උතුම් වූ ශ්‍රී සද්ධර්මය 24 පැය මුළුල්ලෙහිම ඔබ වෙත sannivedanaya කරන බෞද්ධ රූපවාහිනිය සෑම දිනකම උදෑසන ඔබ වෙත ගෙනෙන ප්‍රත්‍යවේක්ෂා වැඩසටහන් මාලාවේ තවත් එක් වැඩසටහනක් මෙලෙසින් ආරම්භ කරන්නට අප සූදානම් වන්නේ. සදහවතුනි අද ප්‍රත්‍යවේක්ෂා වැඩසටහන් මාලාවේ සිව්වන සතියේ පළමු දේශනාවයි මෙලෙසින් අප ආරම්භ කරන්නේ. සුපුරුදු ලෙසින් අප සමකරෙන්නේ සිටින් මේ උතුම් දේශනාව පැවැත්වීම සඳහා මෙදිරියට වැඩම කොට වදාළ පූජ්‍යපාද උඩුදුම්බර කාශ්‍යප ගෞරවනීය ස්වාමීන් වහන්සේ අපි පළමු කොට සාදු නාදනම්වා පිළිගනිමු සාදු සාදු සාදු එසේනම් අපි ගෞරවනීය පූජනීය උඩුදුම්බර කාශ්‍යප ස්වාමීන් වහන්සේට নমස්කාර පූරක වැඩයුම් කරමු අද පංචශීලය රැකීමේ ප්‍රායෝගික ක්‍රමවේදය පිළිබඳව සිද්ධ කෙරෙන මේ උතුම් ධර්ම දේශනාව අප සැම කෙරෙමින් සිටින් මෙතෙන් මෙතෙන් පටන් මෙහෙවන හැටියට අවසරයි ස්වාමින්ද්‍රයන් වහන්සේ සාදු සාදු සාදු සමන්ත චක්කවාලේසු අත්‍රාගතන්තු දේවතා සද්දම්මං මුනි රාජස් සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවනකාරෝ අයං භදංතා ධම්මස්සවනකාරෝ අයං භදංතා ධම්මස්සවනකාරෝ අයං භදංතා සතු සතු සතු නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස සාදු සාදු සාදු කායේන සංවරෝ සාදු සාදු ආචාය සංවරෝ මනසා සංවරෝ සාදු සාදු සබ්බත් සංවරෝ සබ්බත් සංවතා බික්ඛු සබ්බ දුක්ඛා පමුංචති සාදු සාදු සාදු සදා බුද්ධ සම්පන්න පින්වත්නි සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මයට අනුව අපේ කටයුතු ඉෂ්ට සිද්ධ කර ගැනීම සඳහා ප්‍රායෝගිකව කළ යුතු දේ පිළිබඳව සාකච්ඡා කෙරෙන ධර්ම වැඩසටහන තමයි තත්ත්වේක්ෂා ධර්ම වැඩසටහන. මෙහි තේමා පාඩේ කවුරුත් දන්නවා. නිවැරදිම වෙනසක්. නිවැරදිම වෙනසක් සිද්ධ කරගන්න. අපි වෙනස් වෙන්න ඕනේ. වෙනස් විය යුත්තේ වැරදි පැත්තට නෙවෙයි. වැරදි වැරදි වෙනස් වෙවි ඉන්න වෙලාවක් නැහැ. කාලයක් නැහැ ජීවිතේ කොයි වෙලාවෙ විනාශ වේද නැති වේද දන්නේ නැහැ. ඉතින් ඒකෙන් අපි නිවැරදිවම වෙනස් වෙන්න ඕනේ. නැවත වැරදි සිද්ධ වෙන්නේ නැති විදිහට. ඒකයි අපි මේ වැඩසටහන පෙළගස්ස ගත්තේ පළවෙනිම ප්‍රත්‍යක්ෂාව කියන්නේ මොකක්ද කියලා පළවෙනි සතියේ කතා කරා. දෙවන සතියේ අපි කොහොමද මේ පිළිබඳව සිහිය වර්ධනය කරගන්නේ? නුවණ පිළිබඳ වූ සිහිය වර්ධනය කොහොමද කියලා දීර්ඝ වශයෙන් සාකච්ඡා කළා. කළ යුතු දේවල් කතා කරා. මේකට භාවනාව යොදා ගැනීම කොහොමද කරගන්නේ කියන එක විස්තර කරගන්න ඕන හින්දා තුන්වෙනි සතියේ අපි අසුභ භාවනාව ආශ්‍රයෙන් කොහොමද භාවනාවක් නිවැරදිව වර්ධනය කරන්නේ කියන එක ගැන සාකච්ඡා කරා. දැන් අද අපි සූදානම් වෙන්නේ පළවෙනි පියවර තියන්න. මොකේ පළවෙනි පියවරද? නිවන් දකින මාර්ගයේ පළවෙනි පියවර තියන්නයි දැන් මේ සූදානම් වෙන්නේ ප්‍රායෝගික වශයෙන්. ඒකින්ද කෙනෙකුට අවශ්‍ය නම් දුක් වලින් අයින් වෙන්න අනිවාර්ය කොට මේ වැඩ පිළිවෙලට යන්නම වෙනවා. කායේන සංවරෝ සාදු සාදු වාචාය සංවරෝ මනසා සංවරෝ සාදු සාදු සබ්බත් සංවරෝ සබ්බත් සංඋතා වික්ඛු සබ්බ දුක්ඛා වමුන්තති ඒතකොට ඒ කියන විදිහට කය සංවර කර ගැනීම යහපත් වෙනවා වචනය මනස ඒතකොට සියලු දේ කියන හැතර වැටෙනවා ඉන්ද්‍රිය සංවරය සියල්ල සංවර කර ගැනීම සියලු දේ සංවර කරගත්ත තමන් ගැන ගවේෂණය කරන්න සබ්බත් සංඋතා භික්ඛු සබ්බ දුක්ඛා වමුන්තති එහෙනම් මේ විහිළුව කර කර ඉඳලා හරියන්නේ නැහැ ඒක විහිළු කර කර ඉඳලා බෑ මොනවද කර කර ඉන්න විහිළු නේද අපි අමෝ බොරුවක් කරනවා හරීම සීලවන්ත ආකාරයට හැසිරෙනවා හරීම උපාසකෙක් උපාසිකාවක් විදියට හැසිරෙනවා නේද මේ තරහ වෙන්න එපා ඉතින් කරන් දෙයක් නෑ මේ මේ දවස්වල තියෙන අපේ බණ නෙවෙයි ප්‍රායෝගිකවට පිළිලක් ගන්න මේ කතා කරන්නේ. එහෙනම් අපි උපාසක උපාසිකාවක් විදිහට පෙනී සිටිනවා සමාජයේ. සීල් කැඩෙන්න පුළුවන්. කැඩෙන එක නෙවෙයි ප්‍රශ්නේ තියෙන්නේ. සීල් කැඩෙනකොට කැඩෙන එක නවත්වා ගැනීම සඳහා උත්සාහය ගන්නේ නැත්නම්, ඒ සඳහා බය නැත්නම්, ඒ සඳහා වැඩපිළිවෙලක් Tamange තුල නැත්නම් ධර්මයෙන් කිසිම ප්‍රයෝජනයක් අරගෙන නැහැ. ඒකෙන් මම පළවෙනි ප්‍රශ්නේ අහනවා. අද දවසේ Tamange හිතෙන් අහන්න ඕන පළවෙනි ප්‍රශ්නේ. සිල් මගේ අතින් කැඩෙනවා, බොරුවක් කියවෙනවා, කොමන හෝ සීලයක් කැඩෙනකොට ඇයි මගේ අතින් මේ සීලය කැඩෙන්නේ කියලා මගේ හිත මගෙන් විමසනවාද? ඇයි මගේ අතින් මේ සීලය කැඩුනේ කියලා මගේ හිත මගෙන් විමසනවාද? සීලය කැඩෙන්නේ නැති විදිහට හිත සකස් කරගන්න ක්‍රමයක් තියෙනවද කියලා මගේ හිත හොයන්න ලෑස්ති වෙනවද? ඒව මොකක්වත්? ඒව මොකක්වත් නැහැ. හරි. එහෙනම් දැන් ඉතින් ඇයි ඒකෙන් වෙන්නේ මොකක්ද අපි හැමදාම කොච්චරවත් මතක් කරා මේ වන 500ක් කිය කිය මතක් කරා මතක් කරලා ඒක ප්‍රායෝගික පැත්තකට යනවා අඩුයි ඒකෙන්ද අපි මේක අද ප්‍රායෝගිකව ආරම්භ කරන්න ඕනේ බුදුරජාන් වහන්සේ අපිට සීල් රකින්න කියලා කිව්ව හැමෝටම අදහසක් තියෙන්න ඕනේ මේ සීලය මොකක් සඳහාද ඊ අපි අභිධර්ම පන්තියේදී මතක් කරා මුළු ධර්මයම එක දෑරුම් මොනවද විමුක්ති රසය අරමුණු කරගෙන තියෙන ධර්මයක් කියලා. ඒ කියන්නේ නිවන් දැකීම අරමුණු කරගෙන මුළු ශාසනයම තියෙන්නේ. වෙන මොකක්වත් නැති වෙන හැම දෙයක්ම තියෙනවා නම් කෙනෙකුට නිවන් දැකීම සඳහායි ශාසනය තියෙන්නේ. එහෙනම් පංචශීලයේ තුල නිවන් දැකෙන්න හේතු වෙන වැඩ පිළිවෙල තියෙන්න ඕනේ. නේද? ඒකයි ගිහි නිත්‍ය සීලය විදිහට පංචශීලය බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ. එහෙනම් අපිට පුළුවන් වෙන්න ඕනේ අන්න ඒ සීලය මම ආරක්ෂා කරනවද ඒක ආරක්ෂා කිරීම සඳහා මගේ පැත්තෙන් තියෙන බාධා මොනවද ඒවා නැති කරගන්නේ කොහොමද කියලා බල බල බල බල දුක්ෙන් දුකෙන් නිදහස් වෙන්න උවමනාව තියෙනවා නම් මේක මේ වැඩේ කරන්න ඕනේ. අයිතිය තේරුමක් නැති වැඩක්. දැන් හම්බ කරගන්න අවස්ථාවකුත් තියෙනවා හරි ණයක් වෙලා තියෙනවා නම් මේ වෙනකම් යමක් යමක් උපදවා යමක් උපදවා ගන්න පුළුවන්කමකුත් තියෙනවා නම් ණයක් වෙලා තියෙනවා නම් මේ වෙනකම් ඇතිතරම් තවත් අන්තෙන් ණය වෙන එකේ තේරුමක් තියෙනවද හරි මොකද ඔය කියුවේ ආර්ය විනේහි ණය කියලා කියන්නේ දුස්සිල් වලට. දුස්සීලකම් වලට කියනවා ණය කියලා. ඇයි ඒවට ණය කියන්නේ? ගෙවන්න වෙනවා. එහෙනම් මගේ අද අද වර්තමාන පහසුව සඳහා මම දුස්සීලකමක යෙදෙනවා කියන්නේ ඒක වැරදි නැති දෙයක් පොලියත් එක්ක ගෙවන්න වෙන වැඩක් ඒ. හරිද? නැතුව මේ දැන් අපේ හුඟක් කට්ටිය හිතන්නේ නැහැ මේ මේ කරන වැඩ ගෙවන්න වෙනවා මට කියලා. දැන් අධිකතරව අල්ලස් ගන්න අය ලොකු ලොකු හොරකම් මහ බෑංකු හොරකම් හරි මේ වගේ ඒවා කරන අය නිකන්වත් හිතන්නේ නැහැ මේවට පොලිත් එක්ක දෙගුණ තුන්ගුණෙත් එක්ක ගෙවන්න වෙනවා කවදා හරි ගෙවන්න වෙනවා. ඒක තමයි මේ ස්වභාව ධර්මයේ ස්වභාවය. හරි. එහෙනම් මේ එහෙම දන්නවනම් අයත් තනියම ගෙවන්න වෙන්නේ අනිත් එක. හරක් වෙලා. හ්ම්. දැන් බලන්න ඇත්තටම තිරිසන් සත්තු ගත්තහම ඔක්කොම තිරිසන් සත්තුනේ. ඒ කියන්නේ මේ තිරිසන් ලෝකේ ගත්තහම දැන් සමහර සත්තු ඉපදිලා තියෙනවා ගෙදරක මං කිසිම විදිහකින් වර්ණනා කරන්නේ නැති සංසතියක් සැප විඳිනවා කියලා. සාපේක්ෂව ගත්තොත් එහෙම කුඹුරක බහලා මේ හාණ්ඩ කරත්තේ බඳින්න සකස් කරගන්න සතාට වැඩිය ඊට සාපේක්ෂව අර සතා ගෙදරක සැපට හදන බල්ලෝ බලන්න ඉන්නවා නේද? එහෙනම් ඇයි අරයට මෙහෙම වෙලා මෙයාට මෙහෙම වෙලා තියෙන්නේ? ඒ තමයි ගෙවනවා. බව ගානක් ගෙවනවා. ඉතින් එහෙමනම් අපි අතින් අපි මේ ලේසියට අපි පහසුවට මේ ඔක්කොම ණය ගන්න පහසුවට ණය ගත්තම පහසු වෙන්නේ. ඒක ණය ගත්ත ගමන් හරි පහසුවක් තියෙනවා. අන්න ඒ වගේ තව තවත් ගෙවන්න ණය ගන්න දැස්ති. අනිත් එක හම්බ කරගන්න අවස්ථාවක් තියෙදි මොකද හම්බ කරගන්න තියෙන අවස්ථාව? බුද්ධ ශාසනය. නේද? පින් කරගන්න අවස්ථාව තියෙද්දී මොකටද යන්නේ පව් කරගන්න කියන එකයි මේ කියන්නේ. ඒක හොඳට තේරෙන්න අර විදිහට. මොකද බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ සීලය කැඩීම සඳහන් කරලා තියෙන දුස්සීලවන්තකමක් සඳහන් කරලා තියෙන්නේ ණය ගැනීමක් විදිහට. එහෙනම් දැන් අද අද ඉඳන් අපි ණය පොත වහන්න යන්නේ. හරි. මේකට මම කියනවා ක්‍රමානුකූල වැඩ පිළිවෙලක් ආරම්භ කරන්න. මේවා ලැජ්ජාවෙන්න කාරණා නෙවෙයි. හරි මොන හරි දෙයක් ක්‍රමානුකූලව කරනවා කියන එක මේ පසුබහින්න ඕනේ. අනේ අපේ අපිට ඕනේ නැහැ කියලා හිතන්න ඕන කාරණාවක්ද? අපිට හරිය හීන දීන කාරණාවක් හීන දීන අදහස් තියෙනවා. විශේෂයෙන් අපේ මේ විශේෂයෙන් අපේ මේ වැඩිමහල් தත්වයට පත් වෙච්ච අම්මලා තාත්තලා තමයි යෝග වැඩිපුර තියෙන්නේ. හරිද? ගත තීරණේ වෙනස් කරන්න කැමති නෑ. හ්ම්. ඒකේ දැඩිව ඉන්නවා. ඒකෙන්ද සරල ක්‍රමයක් හරියට පොඩි ක්‍රමයක් විදිහට හිතෙන්නේ. හැබැයි මේ පොඩි ක්‍රමවල මහ ලොකු දෙයක් තියෙනවා. ඒකින්ද මම පළවෙනි දවසේ ප්‍රත්‍යක්ෂ දවසෙත් මේක පොඩි ඉවක් පොඩි ඉවක් නේද කතා කරා අර සටහනක් පිළිබඳව. නමුත් අද අපි මේක වඩා සාර්ථකව කරන්න පුළුවන් තත්ත්වෙක ඉන්නවා. මේ සති තුන ඇතුළත ක්‍රියාකාරකම් ටික සිද්ධ කරනවා. අද සඳුදා එහෙනම් අද දවසේ බලන්න ඕනේ අද සිට මගේ ප්‍රත්‍යවේක්ෂා සටහන නැත්තම් ප්‍රත්‍යවේක්ෂා සටහනේ කොටසක් විදිහට පංචශීලය. අනිත් සීල් ටික ඔක්කොම පැත්තෙන් දෙනවා. අනිත් ඒවා ඔක්කොම අපි හිතමුකෝ අමතර ලාභ කියලා. ඊට වැඩි සීලයක් සමාදන් වෙනවා ඒක අමතර අමතර ලාභයක්. ඒ කියන්නේ මාසයකට සැරයක් ගිහිල්ලා වැඩිපුර හම්බ කරන් ඉන්න යනවා පන්සලට. හරිද? ඒතකොට නිත්‍යව ණය වෙන්නේ නැතුව, දෛනිකව ණය වෙන්නේ නැතුව නිත්‍ය පංචශීලය සඳහා මම කියනවා සටහනක් හදාගන්න කියලා. දවස ගානේ ලකුණු කරන්න ඕනේ කිය. උඩපැත්තට ප්‍රාණඝාතයෙන් වැළකීම, අදත්තාදානයෙන් වැළකීම, කාමයේ වර්ධව හැසිරීමෙන් වැළකීම, මුසාවාදයෙන් වැළකීම. අර තරුවක් දාලා තියාගන්න ඕනේ ඒක. මුසාවාදයෙන් වැළකීම, සුරාපානේ වැළකීම. ඉතින් මේක අපේ හුඟක් කට්ටියට අමාරු හතරවෙනි එක විතරයි. නමුත් ඒක හරිම ප්‍රබලයි. ඇයි දන්නවද? හතරවෙනි එක ගැන අපි එදත් මතක් කරා, පළවෙනි සතියේදීත් මතක් කරා. හතරවෙනි එක ගැන අපි හිතන්න බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන මොකක්ද හතරවෙනි සිල්පදේ ගැන. යමෙක් ගැන දැන මුසා කියන්නේ නම් අන්‍ය කිසිදු වැරද්දක් කරන්න බෑ කියලා මම කියන්නේ නෑ කියලා. ඒ කියන්නේ ඒ කියන්නේ බොරු කියන කෙනාටව පෙළඹෙනවා කියන එකයි මේ කියන්නේ. බොරු කියන කෙනාව පෙළඹෙනවා කියන එකයි කියන්නේ. මේ ඕන වැරද්දක් කරන්න පුළුවන් තත්යකට. එහෙනම් හතරවෙනි එකට තරුවක් දාලාම හතරවෙනි පෙළේ තියාගන්න ඕනේ. එහෙනම් මේ පැත්තට දින ටික දානවා. හරි? මේ පැත්තට පන්සිල් ටික දානවා. හතරෙන් එකට සාවධානයේ වැඩගත්ම තේරිය හතරෙන් එක. හරිද? දැන් මොකද කරන්නේ? කැඩුනොත් වැරද්දක් කැඩුවේ නැත්තම් හරියට. හරිද? එතකොට දවසකට එක සැරයක්වත් නොකඩා ඉන්න උත්සාහ කරන්න ඕනේ. හරිද? එක සැරයක් හරි කරුණොත් මේ කොටුවේ දාන්නේ වැරද්දා. හැබැයි එහා පැත්තෙන් තව තීරුවක් තියාගන්න ඕනේ විශේෂ සටහන් කියලා. මෙහෙම එකක් අපි පාවිච්චි කරලා බලමු. නේද? විශේෂ සටහන් කියන තැන අපිට පුළුවන් වෙන්න ඕනේ අදහසක් ඇති කරගන්න මේ සඳහා මම යොදන පිළියම හෝ හේතුව ලියාගන්න. ඇයි මගේ අතින් කරුනේ? ඇයි මගේ දඹරුවක් කියනවා කියන්නේ? ඇයි මගේ අතින් බරුව කියන්නේ? කියලා ලියන්න ඕනේ. හරිද? එතකොට හේතුව සහව පිළියම නැත්තම් දෙකම හෝ ලියන්න පොඩියට පොඩියට තීරුවක් තියාගන්න ඕනේ. ඒක කල්පනා කරන්න ඕනේ. හින්දා එතන පිළියම කියලා ලිව්වත් ඇති. එතකොට පිළියම කල්පනා කරන්න ඕනේ. දැන් බලමු පොඩ්ඩක් බොරුවක් කියවනවා. ඇයි මගේ අතින් බොරු කියවන්නේ? දවසකට එක සැරයක් පිරික්සලා බලනවා. ඒකට අපිට මතක වෙන්නේ නැහැ. ඔය විදිහට කරන්න ගියාම ඒක දැන් ඉස්සෙල්ලාම කරන්න ඕනේ මොකද්ද? අමතක වෙයි ඉස්සෙල්ලාම කරන්නේ අදිෂ්ඨාන කරගන්න එක. පංචශීලය අදිෂ්ඨාන කරගන්න ඕනේ. අදිෂ්ඨාන කරගන්න මම අද පටන් පංචශීල රකින්න කෙනෙක්. මේ ආරම්භ කරන්න මොන වැඩේද? ණය කඩේ වසා දැමීම නේද? ණය ණය පොත වහන්නයි හදන්නේ. අද මේ පටන් ගන්න මොන වැඩේද? නිවන් දකින නිවන් දකින වැඩේ පටන් ගන්නයි යන්නේ. නිවන් දැකීම සඳහා කළ යුතු දේ ආරම්භ කරන්නයි යන්නේ. ඔතනින් පටන් ගන්න නැත්නම් කවදාකවත් මේක සම්පූර්ණ වෙන්නේ නැහැ. කවදාකවත් කරන්නේ නැහැ අපි. ওই විදිහට ওই විදිහට දැඩි අධිෂ්ඨානයකින් පටන් ගත්තේ නැත්නම් කරන්නේ නැහැ. මම දන්නවා කරන්නේ නැහැ. කරන්නේ නැහැ නේද? කරන්නෙම නැහැ. හරිද? ඒකින්දයි මේ තරම්ම බල කරන්න ප්‍රයත්න කරේ. ලොකු ධර්ම කරුණ අපිට එකතු කරගත්තත් ගැනීම වටිනවා. ඒ එහෙම කියයි කියලා තමයි මම අභිධර්ම පන්තියකුත් පටන් ගත්තේ. හරි ලොකු ධර්ම කරුණු ඕනේ නැහැ කියලා කියනවනේ නැත්තම්. එහෙම කියන්නේ නැහැ අපිත් කියන්නේ නැහැ. එහෙම අනිත් ඒවත් ඕනේ. නමුත් අපි සිහිනුවන ගැන කතා කරද්දී මතකද කතා කරා පුංචි තේන නුවණක් ගැන හරි සිහියක් නැත්තම් පළක් නැහැ කියලා. ඒකින්ද මනස සංවර්ධනය කරන වැඩපිළිවෙල දැඩිව ආරම්භ කරන දවස. මනස සංවර්ධනය කරන වැඩපිළිවෙල පිළිබඳ දැඩිව තමන්ගේ කටයුතු ආරම්භ කරන දවස විදිහට අද දවස මතක තියාගන්න ඕන. මතක තියාගෙන අද අනිවාර්යයෙන්ම ඔය පංචශීලයේ පිළිබඳව සටහන හදන්න. හරි ඒක අමාරු දෙයක් නෙවෙයි. නේද? කම්පියුටර් පාවිච්චි කරන්න පුළුවන් අයට ඒවයි හදාගෙන තියාගන්න පුළුවන්. කොටුල් කොලයක් තිබුණා හොඳට නැති. කොටුල් කොලයකුත් නැත්තම් තනියම කොලේ ඉරි ටිකක් ගහගන්න පුළුවන්. නේද? හරි. එහෙනම් කොහේ හරි කමන්නේ මේක මේ සටහන තියාගන්න ඕනේ. හැමෝම. හරි. දැන් අපි බලමු මොකද කරන්නේ කියලා. ඉස්සෙල්ලාම අපි කල්පනා කරනවා සියලු සිල් එකට අරගෙන මොකද ඇයි සිල් කැඩෙන්නේ කියලා. ඇයි අපි අතින් මෙච්චර මේ ආදීනව ආනිසංස රැකීමේ ආනිසංස දන්න සිල් අපි අතින් කැඩෙන්නේ ඇයි? ඇයි කැඩෙන්නේ? මං කියන උත්තරේ සිල් කඩපුවාම සතුටුයි. අපේ හිත හැම වෙලේම හැම වෙලේම දුක් නැති කරගැනීමේ ව්‍යාපාරයක ඉන්නවා. අපි දන්නේ ඔය එකක්වත් දන්නේ නැහැ. මගේ ළඟ තියෙන මේ හිතේ වැඩේ අපි දන්නේ නැහැ. අපේ හිත හැම වෙලේම එක්තරා ව්‍යාපාරයක් තියෙනවා යාට. යාට යාට වැඩක් තියෙනවා. එයා හැම වෙලේම උත්සාහ කරනවා කායික මානසික දුක් නැති කර ගැනීමේ වැඩ පිළිවෙලක ඉන්නවා. හරි. අන්න අර සමහර වෙලාවල් තියෙනවා අපිට දුක් ඇති වෙනවා ඉන්නකොට. අන්න ඒ දුක් නැති කර ගැනීම සඳහා මගේ හිත මට ලබා දෙන විසඳුම තමයි ඔන්න සීල කැඩීම. හොඳට බලන්න ඕද නැද්ද කියලා. හරිද? එතකොට දුක් ඇති වෙන එක නවත්වා ගැනීම සඳහා නැත්තම් සතුට ඇති කර ගැනීම සඳහා දුක නැති කර ගැනීම සඳහා සතුට ඇති කර ගැනීම සඳහා තමයි සීල් කඩන්න ඕන අලුත් ප්‍රවේශයක් තියනවා හිතන්නේ මම කිව්වනේ. මොකද්ද වැඩසටහනේ මුඛ්‍ය පරමාර්ථය? නිවැරදිම වෙනසකට කියලා. නේද? නිවැරදිම වෙනසකට කියලා නම් වෙනස් වෙන්න යන්නේ. දෙකෙන් එකක්. එක්ක වැඩසටහන මගේ අල්ල දුවන්න එළියට සාලෙන් එළියට යන්න නැත්තම් නේද? සම්බන්ධ වෙලා වැඩ කටයුතු කරන්න ලෑස්ති නම් මේ විදිහට කරන්න. බොරුවට නම් අහන් ඉන්න එපා. මොකද මම නිවන් මාගේ අන්තිම කාලේ මතක් කරලා දුන්නා. අටුවාචාරින් වහන්සේ කරපු නින්දාව. ඒ සුමංගල විලාසිනීයේ තියෙන පෘථග්ජනයා පිළිබඳ තියෙන මේ අර්ථ දැක්වීමක් මතකද අපි කතා කරා. ශාස්ත්‍රෝරයන් වහන්සේගේ මෝදෙස බලා සිටින්නා. මෝදෙස බලා සිටින්නා කියලා කියන්නේ කට දිහා බලාගෙන ඉන්නවා. කියන්නේ නේද? ඒ කියන්නේ අහනවා විතරයි. මතක තියාගන්නෙත් නෑ ක්‍රියාකාරකමකට යන්නෙත් නෑ එහෙනම් අලගෙඩි වගේ ඔහි අහගෙන ඔහි නැතිනම් උදේ සිට කම්මැලිය කම්මැලිය කම්මැලිය නේද සිල් රකින්නත් කම්මැලි හැම එකටම කම්මැලි මට ඇති වෙලා වගේ ඉන්නේ වැටිච්ච චරිතේ නේද අන්නේ වැටිච්ච හිත ඉක්මනට කොට ගන්න ඕනේ තටු ගහලා නැගිටින්න ඕනේ ඉක්මනට ඇයි සසර හරීම භයානකයි සසර අපිට ලොකු දුක් විඳින්න වෙනවා මෙහෙම හිටියොත් එහෙනම් ඒ කියන්නේ වහාම ක්‍රියාත්මක භාවයට එන්නම ඕනේ. එහෙනම් දැන් අපි දැනගත්ත අලුත් දැක්ම මොකක්ද? සිල් කැඩෙන්නේ දුක් නැති කිරීම සඳහා සතුට ඇති කර ගැනීම සඳහා අපේ හිත විසින් ගන්නා වූ උපක්‍රමයක්. හරිද වැරදිද බලන්න. කිව්වට පිළිගන්න ඕනේ නැහැ. වඳුරුවෙක් අරගෙන වටේ කරදරේ. හරිද? කකුල කාලා ගියා නම් එකයි. මේ නිදා ගන්න ලෑස්තිච්ච වෙලාව. අත කාලා ගියා නම් එකයි. නේද? මොකවත් නැහැ කොහොද කරගන්නේ? කන වටේමයි කරගන්නේ. දැන් සැපද දුකද? ආ දැන් දුකයි. නේද? දැන් මොකද? උත්සාහ කරනවා ඉවසගෙන ඉන්න බැරි වෙනවා. එතකොටම අතින් උත්සාහයක් ගන්නවා නේද? අහු වුණාම සතුටුයි. අතේ පොඩි වුණා නම් සීතලට දැමුණා. බලන්න එතන සියුම් සතුටක් තියෙනවද නැද්ද? සතුට වෙන්නේ. අනුන්ගේ දේ දැකලා දුකයි, iriසියාව ආවා, දුකයි ලෝභය ආවා, දුකයි හැම අකුසලයක් එක්ක එන දෙයක් නේ සත්‍යින් දැකින් තැවින්. එතකොට මේ දුක නැති කර ගැනීම සඳහා මොකද කරන්නේ? හොරාගත්තා. රාගාදී කෙලෙස් ධර්ම සිතක ඉපදිලා ඉපදිලා ඒවා තෘප්තිමත් කරගන්න බැරුව ඉන්නකොට දුකයි ඒ දුක දරා ගන්න බැරි හින්දා කාමයේ වර්ධව හැතිරෙනවා සතුට වෙන්න හරිද නැද්ද කාරණා? නේද? මොනවා හරි කාරණාවක් ඉදලා අනුන්ව රවට්ටා ගන්න ගත්තොත් ලාභයක් තියෙනවා. එහෙමනම් විතරයි ඒ ලාභයක් තිබ්බොත් විතරයි රවට්ටන්නේ. නැතුව නිකන් රවට්ටන්නේ අපේ හිත. හරි මොකක් හරි ලාභයක් තියෙනවා. මම හැමදාම කියන්නේ ඔන්න මම එන්නම් කියලා තියෙනවා අට වෙද්දී. අටට එන්න නම් මම හරමල් නැගිටින්න ඕනේ. මට හැරුණේ 7යි කාලට. දැන් දැන් ඔන්න මම යනවා. යන්න පටන් ගත්තා. ඉතින් ලෑස්තිලා ඉක්මනට යනවා. දැන් පාරක් වෙයි හොඳටම. හරියෙන් එනවා දුරකථන වලට. මොකද සරක්කු මොකද? මොකද සරක්කු? අනේ මම නැගිට ගන්න බැරි වුණා බලන්නකෝ හැරුන්නේ නැහැ. එහෙමද? මොකද කියන්නේ? අර වාහන පොලිම තමයි තියෙන්නේ හැමදාම. ඒකේ විහිද තමයි පරක්කු වෙන හැමදාම මොකද්ද? ට්‍රැෆික් ට්‍රැෆික් පුරුදු වෙලා ඕන වෙලාවක ට්‍රැෆික් නේ. ඇයි බැරි සත්‍යවාදීව ජීවත් වෙන්න? බලන්න එහෙම නොකිය ඇත්ත කියපු කෙනෙකුට තියෙන ලාභය අහන කෙනා දැනගන්නවා මෙයා ඇත්තම කිව්වා කියලා. විශ්වාසය ඇති වෙනවා. නේද? අනිත් එක දෙවෙනි දවසේ ඒක කියන්න බෑ. දෙවෙනි දවසේ කියන්න බෑ. දවස් දෙකක් කියන්න බෑ. ඇහැරුන්නේ නැහැ කියලා. එහෙනම් අපිට හොඳ පුරුදු පුරුදු වෙනවා. සත්‍යවාදී වෙනවා. ආයේ ඒක අරකින් තව වරුවක් කියන්න ඕනේ නැහැ. සමහරට දැන් මතක් වෙනවා ගෙදරට කෝල් කරලා ඇහුවා දන්නේ නැහැ කීයටද පිටත් උනේ කියලා. නේද? නැත්නම් මගේ කවුරු හරි මාව දකින්න පුළුවන් මම පිටත් වෙන වෙච්ච වෙලාව ඔය ඔක්කොම අනිත් එක අහම්බෙම අපි අදිනුත් කියවෙන්න පුළුවන් ආයෙ පස්සෙම නැගිටිද්දි මේ වෙලා වුණා කියලා මොන හරි කාරණා වෙන කාරණාවක් ගැන කතා කරද්දී. ඉතින් මේ මොකක්වත් ප්‍රශ්නයක් නැහැ. ඇත්ත කතා කරලා ජීවත් වෙන හිත කොටම වැඩිය තමන් ඇත්ත සත්‍යවාදීව සත්‍යම කතා කරලා ජීවත් වෙන කෙනාගේ අතුලාන්තයේ ඇති වෙන තමන්ම ඉන්නේ හරි සතුටෙන්. හරිද? ඉතින් ඒකින්ද හැම තැනකදීම සෞම්‍ය විදිහට තමන්ගේ ඇත්ත සෞම්‍ය විදිහට ඒ ඇත්ත ප්‍රකාශ කිරීමේ වැඩපිළිවෙලක් තියෙන්න ඕනේ. ඒක මානසිකව ලොකු අතහැරීමකට හේතු වෙනවා. අපේ මේ ඇයි මම මේකට කිව්වේ නිවන් දකින්න වැඩේ පටන් ගන්නෙ අදයි කියලා. ඒක බුදුරජාණන් වහන්සේ දේශනා කරපු දේ. අතහැරීම කියන එක දේශනා කරපු තැන මොනවාගේ ප්‍රාණඝාතය අතහරින්න කුට මේ කවුද ඒක බ්‍රාහමණයෙක් ඇවිල්ලා අහුවනේ ලොකුම පිනක් කියන්න කරන්න කියලා කිව්වහම නැහැ ඒක උටදාස සාසනය එක එක බ්‍රාහමණයෙක් ඇහුවේ මේ ව්‍යවහාර සමුච්ඡේද කරලා තියෙන්නේ කියලා එයා කියන එයා කියන එයා ගෙවල් අතහැරලා අතර මේ බ්‍රාහමණයා තමන්ගේ ව්‍යාපාර, ගෙවල් දොරවල් ඔක්කොම පාලනේ බාර දීලා ඔක්කොම කරලා ඉන්නවා හිටින් දැන්. එයා කියන්නේ පැවිද්දෙක් කියලා. බුදුරජාණන් වහන්සේ එයා දැකලා මේ ඉතින් බොහොම නුවණ තියෙන අය හින්දා ගිලා ගිහියා කියලා කතා කරනවා. තරහ යනවා මේ මනුස්සයාට. මං ගිහියෙක් නේ මං ව්‍යවහාර සමුච්ඡේද කරපු කෙනෙක්. මම කියනවා ඒ ලෝක විවහාරය සඳහා කරන හැම දෙයක්ම එයා කපල දාලා තියෙන කෙනෙක් අයින් කරපු කෙනෙක් කියනවා. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන ආර්ය විනයෙහි විවහාර සමුච්ඡේදය කියන්නේ ඕක නෙවෙයි. ඊට පස්සේ බ්‍රාහ්මණ ඉක්මනට අහනවා මොකක්ද කියලා. ඒතර කියන ප්‍රාණඝාතය අතහැරීම. අදත්තා දානය අතහැරීම. කාමයේ මිත්‍යාචාරා වේරමණී. ඉතින් මේ විදිහට අපි එහෙනම් දැන් අතහැරීමේ වැඩපිළිවෙලක් මේ ආරම්භ කරන්නේ. හරියට දරුවෝ හින්දා බොරු කියනවා. ඔන්න අල්ලගන්න තැන. අපි පොඩියට හිතුවට පින්නත් නේ ලේලි ගැන පුතාට බොරුවක් කියනවා. නැන්දම්මා ගැන ස්වාමියාට බොරුවක් කියනවා. හරිද? පොඩි දේවල් වෙන්න පුළුවන් සමහර විට. අපි හිතන්නේ පොඩි කියලා. හරිද? අපිට පුළුවන් වෙන්න ඕනේ ඒ හැමතැනදීම සත්‍යවාදීව සෞම්‍ය ජීවිතයකට එන්න. අපි ගෙදර දොරේ පුංචි පුංචි බොරු කියනකොට හිතනවා ඒවා කමන්නේ නැහැ කියලා. හරි කමන්නේ කමන්නේ කමන්නේ කියලා ඇතිපදම් බොරු කියාගෙන මේ ජීවිතේ මහා මහා කසල ගොඩක් වගේ. හරි අන්න එහෙම හිතෙන්න ඕනේ. සීල් කඩන මගේ ජීවිතය මහ පැටලිච්ච නේද? කසල ගොඩක් වගේ ජීවිතයක්. අපිරිසිදු ජීවිතයක්. අපිරිසිදුයි. කය හැමදාම පිරිසිදු කරාට සිත පිරිසිදු කරන්නේ නෑ ඒකින්ද ඉන්නේ නිකන් වැහිලා වගේ නිකන් ඇසිලිලා වගේ එහෙම ඉඳලා තියෙන බොරු කියන හැටි ඉඳලා තියෙන නිකන් අන්න එහෙම අදහසක් තියෙනවා මම මේ ඔක්කොම කියන්නේ නිකන් චිත්‍රයක් වගේ තමන්ගේ හිතේ නැවෙන්න ඕනේ ඒක සිල් කඩන කෙනාට නැවෙන්න ඕන කොහොමද නේද දූවිලි ගොඩක අපිරිසිදු තැනක දුගඳහම තැනක වැතිරිලා බුදියන්ට වෙලා කයට එහෙම එකක් වුණා නම් කැමතිද නේද එතකොට ඇයි හිත නිදි කරවන්නේ නැත්තේ සුවදායක යහනාවක නේද ඇයි හිත හැමදාම කසල කොටක තියන්නේ? එහෙම නැතුව සුවදායක තැනක ඔය හිත තියන්නකෝ පවුනේ. නේද? කියලා බලන්න කොච්චර සනීපද කියලා. ඒකෙන් දා කොන්දේසි විරහිතව කොන්දේසි නැත. අර කොන්දේසි විරහිතව අද සිට මම පන්සිල් රකින්න ඇත. ඉතින් දැන් ඔය අර මේ මතක හිටින්න ඕනේ ඉතින් විත්තිවලම ගහ ගන්නව නේද? කියලා පාසල් යන කාලේ. ඒ වගේ වැඩසටහනක් පටන් ගන්න. තමන් හැමදාම බලන පොතක් තියෙනවා නම් ඒක ඉස්සරහට යන්න අද පන්සිල් ලකිනවා. හරි පන්සිල් ලකිනවා. gedara පේන්න තියෙන්න ඕනේ. අපි ඒක සමාජ කතිකාවත ගැන කතා කරනකොට මම කියන්නම්කෝ දැන් සිකුරාදා දවසට තියෙන්නේ තියෙන පන්සිල් පංචශීලයේ කොහොමද අපි කතිකාවතක් බවට පත් කරන්නේ කියලා කතා කරනවා සිකුරාදා ඉතින් ඒ වෙනකොට අපිට පුළුවන් ඒක ගැන සාකච්ඡා කරන්න. නමුත් මේකේ කොහොමත් අපි අපේ තමන්ගේ වැඩේ කරගන්න ඕනේ නේද? නිබඳව ඒ පිළිබඳ සිහිය උපදින විදිහට. ඉතින් ලොකුම සිහිය උපදින ක්‍රමයක් හදාගෙන තියෙන්නේ මගේ අපි බලන්නකෝ. නේද මේක කොච්චර දෛනිකව මතක් කරන්න ඕනද කියන පිළිවෙල අපිට හදලා තියෙනවා. අපි මේ පිළිවෙල කරගෙන යනවා හැබැයි. කරන්නේ චේතනාව නැතුව. හා බලන්න ළමයෙක් ගත්තාම නැත්නම් අපි කෙනෙක් ගත්තාම මේ සමාජයේ මොන වැඩේ කරන්න ගියත් ඉස්සෙල්ලා මොකද කරන්නේ? විශේෂ වැඩක් මොකක් හරි දෙයක් කරනවා නම් මොකද කරන්නේ? මරණාධාර සමිතියේ ඒ පාසලේ වෙනත් ඕනම ඕනම වැඩක් කරන්න ගියාම කෙදරක මේ ගෙදරකේ වැඩිමක් නම් වෙනත් මොනවා හරි ඕනම දෙයකදී මොකද කරන්නේ ඉස්සෙල්ලා පන්සිල් සමාදන් වෙලා ඉන්නවා. සමාදන් වෙන්නේ නැහැ ඒක ප්‍රශ්නේ තියෙන්නේ. අර කියෝ කියෝ ඉන්නවා මිසක් සමාදන් වෙන්නේ නැහැ. සමාදන් වෙන්න තමයි දැන් මේ හදන්නේ. හන් දැඩි අදිස්ථානයකින් අපි මොකද කරන්නේ අර පන්සිල් සමාදන් වෙන්න ඕනේ. හරිද? සමාදන් වෙලා සටහන ලෑස්ති කරගෙන දැන් හිතත් එක්ක සටන් බිම ආරම්භ කරන්නයි යන්නේ. සටන ආරම්භ කරන්නයි යන්නේ. කෙලෙස් සතුරා කෙලෙස් සතුරා වැඩිීමේ සටන මම අරඹන ලදී යන දිනපතේ උඩින්ම ලියා ගන්නවා. එහෙම ටික ලොකු ගැම්මක් ලොකු ජවයකින් යමක් පටන් ගන්න එක හොඳ නැද්ද? නේද? එහෙම මොක මොන හරි දෙයක් ජීවිතේට අලුතෙන් පටන් ගන්නකොට නිකන් අර කෙඩෑර විදියට අනේ ඔන්නේ කොලයක් ගන්නකො පුතේ කියලා එහෙම නැතුව නේද? නෑ මේකට ලෑස්ති වෙලා පුළුවන් නම් අද දවසේ. හ්ම් අද දවසේ මුළු ගෙදරම සුද්ධ කරන්න. වෙලාව තියෙනවා නේද? හ්ම් සුද්ධ කළ විශේෂයෙන් බුදුන් වදින තැන අර අමුතු විදිහට වෙනකට වැඩිය හොඳින් පිරිසිදු කරන්න. හරි. එතන පිරිසිදු කරලා මල් පූජා කරන වටේ පරණායන අලුත් එකක් අරගෙන මොකද දැන් අද මේ අලුත් වැඩක් පටන් ගන්නයි යන්නේ. අපි අලුත් වැඩක් පටන් ගන්නකොට එහෙම ඒවා කරනවනේ. නේද? ඒ ඔක්කොම ඔක්කොම තම සිද්ධ කර අද හවස වෙනකට වැඩිය ප්‍රබෝධයකින් බුදුරජාණන් වහන්සේ ඉදිරියට මම යනවා කියන අදහසකින් මේ වැඩ පිළිවෙලට මම අත තියනවාද ඉඳන් කියන අදහසකින් දැඩි අදහසක් ඇති කරගෙන පංචශීලයේ අදිෂ්ඨාන කරගන්න ඕනේ. හවස හරි දහවල් හරි ධර්ම දේශනාවෙන් පස්සේ දැඩිව සිල් සමාදන් වෙනවා කොහොමද? මම ප්‍රාණඝාතය සිද්ධ කරන්නේ නැහැ. අදත්තාදානය සිද්ධ කරන්නේ නැහැ. කාමයේ වර්ධව හැසිරීමක් කරන්නේ නැහැ. බොරු කියන්නේ නැහැ. සුරාපානය කරන්නේ නැහැ කියලා ඉතා දැඩිව. හිත ඒ වුණාට කියයි ඒ වුණාට මට බැරි වෙයි. මට බැරි වෙයි. මට ඕක කියනවා. හරිද? අනිවාර්යෙන් කියනවා. කාමයේ වර්ධව හැසිරීමකට පුරුදු වෙලා ඉන්න කෙනෙක් නම් අනිවාර්යෙන්ම කියන එක. හරි සුරාපානයට පුරුදු වෙලා ඉන්න කෙනෙක් නම් අනිවාර්යෙන්ම කියනවා. ඒ වුණාට බෑනේ. ඒ වුණාට බෑනේ. මම දන්නවනේ බෑ කියලා. ඔන්න ඕක තමයි ප්‍රායෝගික தත්ත්වය. හරිද? කියනවාමයි හිත. මම දන්නවා බෑ කියලා. ඒකෙන්ද ඒ එහෙම බෑ කියලා බෑ කියන බෑ කියන ඔය අපේ හිතම අපිට බෑ කියන කට්ටියගේ අදහසක් තියෙනවා පින්වත්නි. හරිද? අදහසක් තියෙනවා මම කවදා හරි හරියට විසගෙනවා කියලා. ඒ අදහස දිහා හොඳින් බලන්න ඒක තමයි වංචක ධර්මය. හරි තමන්ගේ තියෙන හොර හොර තක්කඩි සිතුවිල්ල තමයි ඒක බයිනෝ නෙමෙයි හොර තක්කඩි කියලා. ඒ අපි දන්නේ නැති වංචනික අපේම තුල තියෙන අපිව රවට්ටා ගන්න අපේ හිතම අපිට දෙන වැරදිම අදහස තමයි මම පන්සිල් රකින්න කවදා හරි මේ දවස් ටික මේ කාලේ මම කාමයේ වර්ධවයස් වෙන කාලයක් මේක මම මේ හොරකම් කරන කාලයක් මොකද මේ ටිකේ ජීවත් වෙන්න මට හොරකම් කරන්න ඕනේ හරි ඒ වගේ ප්‍රශ්න තියෙනවා හරි ඒතර සුරාපානය මට දැම්ම නවත්තන්න විදිහක් නැහැ බෑනේ ඉතින් මේ ලබන සතියේ මේ සිකුරාද තියෙනවනේ රේ අලුත් එක දාගත්ත පාටි එකක් ඉතින් ඒකෙන් තමයි මේක ඉවර වෙලා එහෙනම් පටන් ගන්නවා ඇයි බැරි ඇයි තීරණයක් ගන්න බැරි ඒක තමයි ප්‍රශ්නේ. හරි. මම මේ වංචනික අදහස තියෙන කෙනාට වංචනිකව හිත කියනවා නම් තව ටිකක් කල් දාමු කියලා හිතට විරුද්ධව මේ වැඩේ පටන් ගන්න. හරිද? කැඩුනොත් මම ඒ වෙලාවට බලා ගන්නවා. ඒකටයි ප්‍රත්‍යක්ෂාව. ඒකටයි සති සම්පජන්ණය. ඒකටයි භාවනාව. හරිද? ඒකයි මම පළවෙනි මාතෘකාත් නැතිව ඔය තුන ආසම්ප කරේ. හරිද? වැඩේ කරන්න දැන් මේ හදන්නේ උන බලා ගන්න. ලෙඩේ දිනවා මේ පංචශීලයේ අදිස්ථාන කරන්න ඔක්කොම කරන්න මිහන් දැකලා ඉන්න නෑ හැමනම්. නේද? අකණ්ඩ අකිද්ද අසබල අකල්මාස බුද්ධිස්ස විඤ්ඤුප්පසත්ත සමාධි සංවත්තනික විදිහට සිල් රකින්නේ කවුද? සෝවාන් පුද්ගලයා. ඒකට කියනවා අරියකාන්ත සීලය කියලා. එහෙනම් මේකේ යම්කිසි ආකාරයක ගැටලු සාගත තත්ත්වයක් මට ඇති වෙන්න පුළුවන්. මේවා නවත්වා ගැනීමේ අරමුණ සඳහායි මම මේ සමාදම් වෙන්නේ. කැඩෙන්න පුළුවන්. හරිද? ඒ වාසිය දෙන්න. කඩන්නේ නෑ මම. නමුත් යම් හේයකින් කැඩෙන්න පුළුවන්. කැඩෙන්නෙම නැති වෙන්න සමාදම් වෙන දවස එනකන් සිටින්නා. ලෝකේ ගැළපෙනම කෙනා එනකන් 100 100ක් ගැළපෙනම කෙනා එනකන් විවාහ වෙන්න සිටින්නා වාගේ. කවුරු හරි කෙනෙක් හිටියොත් ලෝකයේ 100%ක්ම ගැළපෙන කෙනා හම්බුනා තමයි මම විවාහ වෙන්නේ කියලා එයාට මොකද කරන්න වෙන්නේ? කවදාකවත් කවදාකවත් විවාහෙන්ට හම්බෙන්නේ නැහැ. නේද? ඒකින්ද කවදා හරි මම ගලපගෙන සීල් පහ ගලපගෙනයි සමාදම් වෙන්නේ කියලා ඉන්න කෙනාට කවදාකවත් සීල් සමාදම් වෙන්න හම්බෙන්නේ නැහැ. එහෙනම් එහෙනම් ඔන්න දැන් අපිට තියෙන අදහසක් දැන් සංකල්ප ඔක්කොම අලුත් නේද? අපි ඉගෙනගත්ත සියලු ධර්මයෙන් උකහාගත්ත ප්‍රායෝගික වැඩපිළිවෙලකටයි යන්න යන්නේ. එහෙනම් මම මොකද කරන්නේ? ඕනෑම තත්වයක් යටතේ එන දෙයකට මම මුණ දෙනවා කියලා සිත සමාදන් වෙන්න ඕනේ. එන දෙයකට මුණ දෙනවා. එන දෙයකට මුණ දෙනවා. ලබන සිකුරාද මම දන්නවා මට තියෙනවා යාළුවොත් එක්ක දාගත්ත ප්‍රියසාදයක්. එහෙනම් මට වැඩ වගේක් තියෙනවා. හරිද? දැන් මම දන්නවා සිකුරාද මම ලොකු ණයක් ගන්නයි ඉන්නේ. ඒ කියන්නේ. දැන් සමාදම් වුණානේ බලන්න මම කියන්නේ. අපි අපි ඉස්සෙල්ලාම මතකද කතා කරගත්ත දේ? අතීත, වර්තමාන, අනාගත වශයෙන් තමන්ගේ කායික, වාචික, මානසික ක්‍රියාවන් පිරික්සන්න කියලා ප්‍රත්‍යක්ෂාවක් කතා කරා. එහෙනම් ඉතින් ලබන ලබන සතියේ විකුරාද පහුවෙලා වශයෙන් සමාදම් වෙන්න ඉන්නවා කියන එක හරියන්නේ නැහැ. ඒක අනාගත ක්‍රියාවක්. නේද? එහෙනම් මට දැනෙන්න ඕනේ සිකුරාද මම දන්න මට මේ මේ මේ පාටියට යන්න නැතුව ඉන්න බෑ. යන්න වෙනවා. ඒක යන්න ඕන එකක් අපසම අත්‍යවශ්‍ය එකක්. එහෙනම් මට වැඩක් තියෙනවා කරන්න මොකද්ද? යන්න කලින් සුරාපානය හමුවේ හිත පාලනය කරගන්න පුළුවන් විදිහට දවස් කීපයකින් හදන්න තියෙනවා හිත. හරි කවදාකවත් අපි මේ වගේ වැඩ කරාද? මම දන්නවා අතින්දි මම අමාරු කරනවා කියලා. මොකද මට තාම බෑ. මට තාම බෑ යාළුවෝ ඉදිරියේ මත්පැන් ඔක්කොම එතන තියෙනවා නම් යාළුවෝ ටිකක් එතන ඉන්නවා නම් වීදුරුත් තියෙනවා නම් මේක ගන්න නැතුව ඉන්න තරමට මගේ හිත තාම හය නැහැ ශක්තිමත් නැහැ හරි කවුදව දන්නේ තමන් ගැන හොඳටම දන්නේ කවුද තමන් හරිද ඔබර ඔබර කායෙන් හරි උදව් ගන්න පුළුවන් උදව් ගන්න පුළුවන් ඉන්න වෙලාවට කොහොමද උදව්වක් ගන්න ඔබට ඒකට කල්‍යාණ මිත්‍රයෙක්ම ඉන්න එකත් හොඳයි කල්‍යාණ මිත්‍රෙන් නැතුණත් අපිට පුළුවන් අපිට පොඩි වැඩක් කරගන්න හයියට. අනේ අතෙන් දිනකට පාලනය කරගන්න බැරි. මාත් එක්ක යන්න ඉන්න කෙනෙක් ඉස්සරහා මම කියනවා ඔන්න බලනවා මම සිකුරාදා යනවා හැබැයි මම බොන්නේ නැහැ. කියලා අර මේ මොකද ඒ වෙලාවට බැරි බව දන්නවා අපි. එහෙම ඒවා ගන්න බයයි. ඇයි? කැඩුණු ලැජ්ජායි නා ලැජ්ජාවට දාගන්නවා මෙතෙන්ට තව ටිකක් තල්ලුවක් වෙන කාරණාවක් දාගන්න. ඒ වගේ ඊළඟට මොකද කරන්නේ? අද ඉඳන් එදා වෙනකම්ම ඒ මොහොත උදා වෙනතුරු ඒක ලොකු මොහොතක් විදිහට ගන්න ඕන ඇඟට. මාව හරකෙක් වෙලා උපදින්න. මාව මීයෙක් වෙලා කුකුලෙක් වෙලා නරියෙක් වෙලා බල්ලෙක් වෙලා උපදින්න හේතු වෙන වැඩක් මේක සෙල්ලමක්ද? නේද? එහෙනම් සිකුරාදයන් ඉස්සෙල්ලා මම මේක සිද්ධ වෙන්නේ නැති தත්ත්වෙට මේක ලඝු කොට සලකන්නේ නැතුව සිද්ධ වෙන්නේ නැති தත්ත්වෙට කොහොම හරි වැඩේ කොහොම හරි මගේ හිත හදනවා කියලා ප්‍රත්‍යක්ෂාව. හරිද? එහෙනම් මොකද කරන්නේ? එහෙම කර කර කර කර බල බල බල බල බල බල ඒ දවස් ටිකේම හෙට මෙහෙට යනකොට කරුණු හොයා ගන්නවා, කල්යාණ මිත්‍ර හම් වෙනවා, පොත්පත් හොයනවා, මේකේ තියෙන දන්න දේවල් අරගෙන හොඳට මෙනෙහි කර කර මෙනෙහි කර කර මෙනෙහි කර කර මොකද කරන්නේ? සිත සකස් කරනවා මේකේ වෙලාවට සිද්ධ වෙන්නේ නැති තත්ත්වයට. ඒක අනාගතයේ වෙන්න තියෙන වැරද්දක්. එහෙනම් සිල් සමාදන් වෙලා ඉන්න. අපි මේක සහැල්ලුවේ යන්න හරියද නැද්ද? හුඟාවක් වෙලාට සහැල්ලුවේ යන්න හරියද නැද්ද? නේද? ඒකෙන් අපිට කවදාකවත් මේක කරන්න හම්බුනේ නැහැ. කවදාකවත් මේක කරන්න හම්බුනේ නැත්තේ මේක සහැල්ලුවේ යන්න හරියා. නේද? අපේ දවසක් තියෙනවා. නේද? ලැජ්ජායි බෑ ඒවා කියන්න. අපිට දවසක් තියෙනවා. මම හරියටම සිල් රකින දවස කියලා නේද? දවසක් වෙන එක කවදාකවත් මේ වෙනකන් දැන් අවුරුදු ගාණක් ඒ දවස ආවේ නෑ හරියට මොකක් වගේද දේශපාලන පොරොන්දු වගේ නේද දේශපාලඥයා මිනිස්සුන්ට දෙන පොරොන්දු ඉෂ්ට කරපු දවසක් නෑ නේද ඒ වගේ තමයි එහෙනම් දේශපාලඥයා දකිති තරහ යනව නේද මම ඔවා කියන්නේ හැම වෙලේම මතකයකට ගන්න හරිද දේශපාලඥයා කියන්නේ ඔක්කොම නෙවෙයි හරිද වැඩිපුර දෙනාව දකින්නකොට අපිට හිතෙනවා මොකද්ද කිව්වේ මොකද්ද කරන්න කියලා. එහෙනම් එතකොටම අපේ හිතට අදහසක් ගන්න මගේ හිතත් ඒ වගේමයි. හදිස්සියේ මම ජනාධිපති වුණොත් මම ආගමැති වුණොත් මම මහ ඇමති වුණොත් මම ඇමති වුණොත් මම മന്ത്രി වුණොත් මම ඔය විදිහම තමයි. එයි මමත් මේ හිත පාලනය කරන කෙනෙක් නෙවෙයි. ඒකින්ද එයාත් හරි අසරණ වෙලා ඉන්නේ. එයාලා හරි අසරණ වෙලා ඉන්නේ ඇයි? එයාලට බලයත් එක්ක එන ලෝභය දරාගන්න බෑ. දේශය දරාගන්න දැන් මම මේ ඔක්කොම ඔක්කොම කියන්නේ මේ පිරිසිදු වගේ මම මේ කියන්නේ මට බලය ලැබිලා නැති හින්දා ලැබිච්ච එක මම මටත් ඔය ටික වෙන්නේ එහෙනම් මමත් ඉක්මනට පුරුදු වෙන්න ඕනේ මම ඒ જાතියම තමයි මොකද මම මෙතන ඔක්කොම කල් දානවා ඔක්කොම කල් දානවා මම පන්සිල් රකින්නේ කල් දානවා එහෙනම් අන්න පිළියම තියනවා කරගන්න ඕන පිළියමක් නේද හරි හොඳයි ඒ වගේම තමයි කෙරුණා නම් මොකද කරන්න ඕන? අපි හිතනවා සිකුරාදා පෙරදුනා. හ්ම් සිකුරාදා මේකෙන් පෙරදුනා. දැන් වැඩේ වෙන වෙලාවේ ඉතින් අපි දන්නවනේ නේද හිත පාලනය කරගන්න බැරි තත්ත්වයට ආවට පස්සේ මොකක් වගේද? මොකක්ද අපි හැමදාම ගන්න උදාහරණය? තෙමෙන වහලේ වගේ කියලා. වහලේ තෙමෙන්නේ වහින වෙලාවට. හරි වහලෙන් බිමට වතුර වැටෙනවා. ඉතින් අපි මොනවා හරි බේසමක් හරි තියලා බේර ගන්නවා එදාට. පායපු ගමන් තෙමෙන්නේ. දැඩි හදන්න ඕනේ ආය හදන්න ඕනේ නේද? එදන් තෙමෙන්නේ නැහැ, දැන් තෙමෙන්නේ නැහැ. හැබැයි නොහදා ඉන්නවද? හදනවා. ඇයි හදන්නේ? ආය වැස්සත් වෙනවා කියලා දන්නේ නැහැ. එහෙනම් දැන් මම දැනගත්තා මගේ දුර්වල තැන. හ්ම්. නැවත මෙවැනි අවස්ථාවක් උදා වුණොත් මම ආයෙත් ඔය දේ කරනවා. දැන් නම් හිතෙන්නේ නැහැ මම එදා ඒක කරලා පහුවෙන්ද උදේ තීරණයක් ගන්නවා. කරන්නෙම නැහැ. ඉන්නවකෝ. කරන්නෙම නැහැ. කරන්නෙම නැහැ කියලා තීරණයක් ගන්නවා. ඒ වුණාට ඒ තීරණයට විතරක් ඒ අදිස්ථානයට විතරක් මුකුත් කරන්න බැරි වෙනවා. නැවත එවැනි අදහසක් ආවොත්. ඕක හරියට මෙන්න මේ වගේ. මම හෙට අඩි 5ක් උස පයින්නවා කියලා නැත්නම් මම මේ සැරේ තරගයේදී අඩි 5ක් උස පයින්නවා කියලා ළමේ අදිස්ථාන කරගන්නවා. අදිස්ථාන කරන් නිකන් හිටියම හරියනවද? එයා මොකද කරන්න ඕන? පුහුණු වෙන්න ඕනේ. අන්න ඒ වගේ තමන් අතින් වැරද්දක් වුණා නම් මොකද කරන්න ඕනේ? වහාම වැඩපිළිවෙල හදන්න. මේක මම කර විශේෂ සටහන් කියලා බේලියක් තියන්න කියලා. සුරාපානයේ යටින් ඔන්න කතිරේ වැටලා. බලනකොට සිකුරාද වැටලා. එයා එදා මේක ලියනවා කරන්න ඕන දේ. කරන්න ඕන දේ ලියන්න ඕනේ. හරි. කරන්න ඕන දේ ලියන්න ඕනේ. ඉතින් මේකට බොහොම හොඳයි වගුවක් හදාගෙන ඉඩ තියාගෙනම ඉර ගහන්න පුළුවන් විදිහට හදාගත්තා. ඒතකොට ලියන්න ඕන ටිකක් වැඩිපුර වැඩි කරලා ලියන්න පුළුවන්. නේද? මම මෙන්න මේ දේ කරනවා. ඒක පෞද්ගලිකව තියාගන්න. කැමතිලා විශ්වාසවන්ත කෙනෙකුට පෙන්වන්න. ඒක හරි ලාභයක්. විශ්වාසවන්ත කෙනෙකුට දෙන්න දෙන්න එකතු වෙලා තුන් හතර දෙනා එකතු වෙලා මේ වගේ එකක් කරන තරම් විශ්වාසවන්ත සිත් තියෙන අය ගෙදර ඉන්නවා නම් බොහොම වටිනවා. අද ඒක සාකච්ඡා කරන්න පුළුවන්. දැන් බා ඒක ඒක කතා කරන්නේ මෙහෙමයි. දැන් මහත්තයෙක් නම් නෝන මහත්තයට මෙහෙම කියනවා. බලන්නකෝ මම කොච්චර උත්සාහ කරත් මේක මට ඒ වෙලාවේ පාලනය කරගන්න බැරි වුණා. දැන් මම මේකට මම තීරණයක් ගත්තා ආයෙ මම මේක කොයි තැනදී ඉවත් කරන්නේ නැහැ කියලා. නමුත් දැන් මේක නිකන් ඉඳලා බෑ. මොකද මේ හිත මේ හිත ගැන කතා කරන්නේ බාහිර දෙයක් ගැන කතා කරනවා වගේ. හරි ළමයෙක් ගැන අම්මේ තාත්තෙක් එක තුලා කතා කරන්නේ. මේ ළමයාට කොච්චර කිව්වත් මෙයා නිදිනවා දැන් අපි මොකද කරන්නේ? නේද? ඒ විදිහට කතා කරනවානේ අපි. අන්න ඒ වගේ තමන්ගේ හිත ගැන කතා කරනවා. මෙයා කොච්චර මං පාලනය කරන්න හදුවා පාලනය කරගන්න බෑ එවැනි අවස්ථාවකදී ඒ සඳහා එනම් දැන් මෙන්න මේ වැඩ පිළිවෙල මං කරනවා. මොකද මත්පැන් වල ආදීනව දැනගෙන නැවත නැවත නැවත නැවත මෙනෙහි කරනවා. හරිද? එතකොට ඒකෙන් අත විදීමේ ආනිසංස නැවත නැවත නැවත නැවත මෙනෙහි කරනවා. හරිද? මේ විදිහට ඊළඟට හිත ශක්තිමත් කරන වැඩපිළිවෙල තව ආරම්භ කරන්න ඕනේ. ඒ සඳහා මොකද කරන්න ඕනේ? අර හිත නොසන්සුන් වෙනකොට තමයි මේක ඇදීලා වගේ යන්නේ. ඒකෙන්ද මොකද කරන්නේ? භාවනාවක් පුරුදු කරනවා. භාවනාවක් පුරුදු කරනවා. ඊට අමතරව මම නිබඳව කවුරු හරි කල්යාණ මිත්‍රයෙක් අල්ලගෙන නේද? නැත්තම් වැඩිපුර බණ අහනවා තව. තව බණ අහනවා. නැත්තම් කවුරු හරි කල්යාණ මිත්‍රයෙක්ව ආශ්‍රය කරනවා. පාප මිත්‍රයන්ව ටික ටික බැහැර කරනවා. හතුරු. පාප මිත්‍රයෝ තරම් හතුරු තවත් නැහැ. හරි බැරිම වුණොත් අන්තිමට කියනවා එවැනි අවස්ථාවක ලෙඩ නිවාඩු දමා ගෙදර ඉන්නවා. නේද? අන්තිමව තියෙන තමයි ලෙඩ නිවාඩු දමා හරි ගෙදර ඉන්න ලෙඩ නිවාඩු දානවා කියන්නේ ඉතින් නිවාඩු දාන්න යන්නේ නැහැ පාටි එකට නමුත් පුළුවන් ඇත්තටම අසනීපයක් ඇතිවෙනවා තියන්න නැතුව ඉන්නවද නැද්ද නේද මොකක් හරි කරලා නේද මොනවා හරි කාටවත් බොරුවක් කියන්නේ නැතුව වෙනස් සාධාරණ ක්‍රමයක් පාවිච්චි කරලා මග හැරීම නුවණින් මග හරිනවා ඒකට කියන්නේ අපි සබ්බාස සූත්‍රය ගැන මම ගොඩක් කතා කරනවා ඉදිරියේදී නුවණින් මග හරිනවා නුවණින් මග හරිනවා ඉතින් ඒ වගේ ඔන්න ඔය කොලේ අරගෙන ප්‍රායෝගිකව මේක ලකුණු කරන්න ඕනේ. හරි. මේක කරගන්න අමාරු වෙන තැන් ගැන හෙට දවසෙත් අපි සාකච්ඡා කරනවා. හරි අපහසු තැන් ගැන. මොකද සමහර දේවල් තියෙන ඇබ්බැහි වීම. ඇබ්බැහි වීම කියලා කියන්නේ ඒවා නොකරගින්න බැරි තත්යකට පත් වෙලා තියෙන තත්යන් තියෙනවා. ඒ වගේ තත්යන් වලදී සත් වෙනවා දැවෙනවා නිකන් පිච්චෙනවා වගේ. ලොකු දුක් ඇති වෙනවා නොකරිනකොට ලොකු දුක් ඇති වෙනවා. ඒවා පිළිබඳ යෝනිසෝ මානසිකාරයෙන් සිටිය යුතුයි. හරි මේ මොකද්ද මේ එන රත් වීම? මොකද්ද මේ එන දැවීම කියලා යෝනිසෝ මානසිකාරයෙන් ඉන්න ඕනේ. හරි. බලන්න අපි මේ කතා කරලා තියෙන හැම ඉක්මනට කියන්නම්. එතකොට අපිට හෙට තවදුරටත් වෙනත් දෙයක් කතා කරන්න පුළුවන්. පාන්දර නැගිට ගන්න බැරුව ඉන්න කෙනෙකුට උදේ පාන්දර කතා කරොත් 8 8 වෙනකන් නිදියන්න පුරුදු වෙන කෙනෙකුට 4ට විතර කතා කරොත් මොකද වෙන්නේ? හරියට නිදීම් තියෙනවා යාට. හිතත් රිදෙනවා, කයත් රිදෙනවා. හිතත් රිදෙනවා, කයත් රිදෙනවා. හැබැයි කොහොමද නැගිටවල තියලා දෙවෙනි දවසෙත් කතා කරොත්, තුන්වෙනි දවසෙත් කතා කරොත්, හතරවෙනි දවසෙත් නැගිටවල තිබ්බොත් ටික ටික ටික ටික මොකද වෙන්නේ? අර අමාරු ගතිය අඩු වෙනවා. අන්තිම දවස් 15ක් 20ක් එක දිගට නැගිට්ටොත් එන්නේ ඉබේම හැරෙනවා. අන්න ඒක තමයි මලක් වගේ ඉන්නේ. නේද? ඒතර ප්‍රශ්නයක් නැහැ. එහෙනම් අද මට සීලයක් රකින්න අමාරු නම් මට යෝනිසෝ මානසිකාරයක් තියෙන්න ඕන. නිවැරදි මානසිකාරයක් තියෙන්න ඕනේ. අදිවාසනයෙන් සිටිය යුතුයි කියලා. ඒ කියන්නේ මම දැඩිව මේක ඉවසාගෙන සිටිය යුතුයි. ඇයි මං ඉවසාගෙන ඉන්නේ? අද අමාරුයි. මම දන්නවා. මේක ටික දවසක් යනකොට හරියනවා කියලා. මම දන්නවා ටික දවසක් යනකොට හරියනවා කියලා. හරි. එහෙනම් ඔන්නෝක දන්න හින්දා මොකද කරන්න ඕන තමන් මේ කොලේ හ්ම් අද අනිවාර්යයෙන්ම සකස් කරගන්නවා අපි ඔක්කොම පන්සිල් කොලේ. අරගෙන මේ සතියම මේ සතියේදී උපරිම උත්සාහ ගන්න ඕන. එකක්වත් කඩන්නේ නැහැ කියලා. එකක්වත් කඩන්නේ නැහැ කියලා. එතකොට හෙට නෙවෙයි අනිද්දා පසළොස්වක බොහෝ දින. ඒතර පොහොය දවසෙත් ලොකු උත්සාහයක් ගන්න ඕනේ. තමන් පන්සලට ගිහිල්ලා ඕ කොහෙද හරි ආරක්ෂා කරන සම්පදා උපෝසත සීලය එකක්වත් කඩන්නේ නැතුව ආරක්ෂා කරන තේරුම දන්නේ නැත්නම් දැන්ම පොත්පත් හොයාගන්න. අරගෙන සිල්පද අටේ තේරුම හරියටම බලන්න. හරි නාට්‍ය ගීත වාදිත විසූක දස්සන මාලා ගන්ධ විලේපන වගේ සීලයන් අපි මොස්තර ඇඳුමක් අරගෙන ගියොත් එහෙම උතුසලුවක් දාගෙන ඒ සීලය කැඩෙනවා. කරාඹු දාගෙන මාල දාගෙන ගියොත් ඒ සීලය කැඩෙනවා. හරිද? කොණ්ඩ මොස්තර දාගෙන ගියොත් සීලය කැඩෙනවා. ඒ කියන්නේ මේ ශරීරය සරසන්නේ සරසන්නේ නැහැ. ඒ සිල් ඇඳුම මොකටද? ශරීරය ආවරණය වෙන්න විතරයි. ඉතින් ඒකින්ද ඒව ගැන ගොඩාක් සැලකිලිමත් වුණොත් අපිට ලොකු වර්ධනයක් වර්ධනයක් ඇති කරගන්න පුළුවන්කම තියෙනවා. හරිද? ඒක හින්දා මේ පංචශීල ප්‍රතිපදාවෙන් ආරම්භ කරන මේ වැඩපිළිවෙල මම නිවන් මගට එළඹුණා කියන අදහසින් ලොකු ලාභයක් ලැබිච්ච විදිහට මට සසරම විමුක්තියට මම අද පය තිබ්බා කියලා ලෝකේ පටන් ගත හැකි ලොකුම වැඩපිළිවෙල මම ආරම්භ කරා කියලා අදහසකින් අද දවසේ ප්‍රත්‍යක්ෂ වැඩසටහන ශ්‍රවණය කරපු අය පංචශීලයේ අදිස්ථාන කරගෙන කටයුතු කරන්න ඕනේ. හොඳයි. හැමෝම ඒ විදිහට කටයුතු කරමින් මේ ජීවිතය සාර්ථක කරගෙන සතර සූපත් කරගෙන හැම දිනාටම උතුම් නිවනින් සැනසෙන්න මේ සියලු පුණ්‍ය ශක්තිය හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ආකාසට්ටා චුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා තිරං රක්ඛන්තු ශාසනං තිරං රක්ඛන්තු දේශනං තිරං රක්ඛන්තු මං පරන්ති Thank you.